පවත්වනු ලබන්නේ. මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ උන්නච පරං භික්ඛවේ භික්ඛෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගත්තේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ වාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ වටිනා සාර සූත්‍රයක් වන මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අද මේ පස්වෙනි අංකයට ආරම්භය ලබන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපි ඒ සූත්‍රයේ pāli විවරණය අනුව ආනාපාන සති සම්බන්ධ ආනාපාන පබ්බයත් ඊගාවට ඉරියාපත පබ්බයත් අමාර කරලා අපි ගිය පාර ප්‍රවිෂ්ඨයක් ලබා ගත්තා මේ සම්පජඤ්ඤ පබ්බේද මේ කොටසක් අපි අතරම සාකච්ඡා කළා. අද ඒකම ඉදිරියෙන් තියාගෙන ඉදිරියටපත් වෙලා තියෙන කාලය තුල විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක ඉතාමත්ම තීරණාත්මක වූත් ඒ වගේම ඉතාමත්ම වැදගත් වූත් කොටසක් වෙනවා යෝග ජීවිතයක. සතිපට්ඨාන සූත්‍රය පැත්තෙන් බලනකොට නම් ඒක ආරම්භයේ නමුත් ඒ අවස්ථාව වෙනකොට සරුවඥන් වහන්සේ විසින් යොදාගෙන තියෙන වචන අනුව බලනකොට මෙතන යෝගාවචරයා වැඩට බහින වෙලාව. එහෙම නැත්නම් ඒ වැඩ yaadෙන වෙලාව. මෙතෙක් කරකන් ඒවට සූදානම් වීම, ලකලෑස් වීම වුණා වගේ නම් දැන් මේ සම්පජඤ්ඤයෙන් එහාට <clears throat> මූලධර්ම පැත්තෙන් බලනකොට හරි විශාල තොරතුරු සම්භාරයකට යෝගාවචරය පෙළඹෙන අවස්ථාවක්. ඒ නිසා මේක ඊටාම සෞඛ්‍ය සම්පන්නව ඒක හොඳට පැහැදිලි පසුබිමක් සහිතව මේකට එළඹුණොත් පෙළඹුණොත් භාවනා වචන වලින් කියනවා නම් ඉදිරිය බොහෝමත්ම අනතුරු රහිතයි. ඉදිරිය බොහෝමත්ම අනායාසයෙන් සම්පාදනය කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඇත්තට මේ ඉදිරියට ගොඩාක් ධර්ම ඕජාව සහිත ධර්ම රසය සහිත තොරතුරු රාශියක් තියෙනවා. ඒ රාශිය අපට ලැබෙන ආනිරංශයක් මිස ඒ සඳහා කල යුත්තේ තියෙන්නේ මෙතෙන්ට එනකන් තමයි. ඒ නිසා අපි ඒ සතිපට්ඨානයේ ආරම්භක අවස්ථාවෙම සඳහන් වෙන ආතාපි සම්පජානෝ සතිමා කියන මේ ಗುಣ සමහරලාට විනාඩි 15 10 ගත කර කර ඉගෙනගෙන තියෙනවා. ඒක අපි අර සූත්‍රමය වශයෙන් දැන ගැනීමට කරපු දෙයක්. ඊට පස්සේ මේ තම තමන් වශයෙන් ඒක පුදුමාන්තරම් යොදවලක් කියනවා. ඊට පස්සේ අපිට දැනගන්න ඕනේ නැත්නම් අපි අද විග්‍රහ කරගන්න හදන්නේ මේ ආතාප වීරියත් මේ සතියත් ආදී ධර්ම එකලස් වුණාට පස්සේ යම්ම වෙලාවක මේ සම්පජඤ්ඤයට සම්පජඤ්ඤේ පායන්ට සම්පජඤ්ඤේ මතුවෙන්න සම්පජඤ්ඤේ දිදුලන්ට පටන් ගන්න අවස්ථාව. අන්න ඒක බොහොමත්ම වැදගත් ඒක යම් දවසක අපි අපේ ජීවිතේ මුලින් පැහැදිලිව විස්තර සහිතව තේරුම් ගත්තා නම් එදා තමයි හැබෑම වෙනස සිද්ධ වෙන දවස. ඒක අහන දවසත් හොඳයි. ඒකත් බොහොම වටිනවා ධර්මයේ කියන ආදි කල්යාණේ වශයෙන්. නමුත් ඊට පස්සේ ඒක මෙන්න මේකයි අපි නියම සෞඛ්‍ය සම්පන්න සතිය කියන්නේ මෙන්න මේකයි ඒ සඳහා අවශ්‍ය කරන වීර්යය කියලා කියන්නේ ආන්නේව පෙළ ගැහුණාට පස්සේ මෙන්න මෙහෙමයි ඒකට ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් ආනිසංශයක් වශයෙන් <clears throat> සම්පජඤ්ඤය පහළ වෙන්නේ මෙන්න සම්පජඤ්ඤය පහළ වෙච්චාම ඇති කියන ටික මුලමදාක වශයෙන් දැනගන්න පුළුවන් නම් මේක මහ පුදුමාකාර හැබෑම වෙනසක් ඇති කරනවා. ඒක නිසා අපි ගිය පාර ඒ හතර ඉරියව්වකින් ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති කියලා දැන් අද ඉස්සරහින්ම තියාගත්ත අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියලා අරගන්න මේ ගමන් කිරීමේදී සතිය පිහිටීම සම්බන්ධව නිදර්ශනය මේකට මේ සම්පජාන්‍ය කියන පස්සට විස්තර කරන්න හදන දේට ලොකු ආරාධනාවක් කරනවා. හොඳ පසුබිමක් සකස් කරලා දෙනවා. ඒකට හේතු වශයෙන් පෙන්වන්නේ අපි ඉඳගෙන කරන භාවනාව නැත්නම් අපි එදා අඳුර ගන්න උත්සාහ කරවෝ හිතගෙන කරන භාවනාව අපි කරනවා නම් ඒක එහෙම නැත්නම් නිදාගෙන කරන භාවනාව කියන හතරේ දව අනිත් තුනටම චේතනාවේ කාර්යභාරය භූමිකාව එච්චර කැපී පේන්නේ අපි ඉඳගෙන ඉන්නවයි කියලා ඉඳගෙන ඉඳීම පවත්වන්න අපිට චේතනාවක් අවශ්‍ය කරන්නේ ඒක මේ මුළු පරියන්කේටම ආවනම් එච්චරයි හිතගෙන ඉන්න චේතනාවක් ගත්තනම් එච්චරයි ඒ වගේම නිදා ගන්න චේතනාව ගත්තා නම් එච්චරයි. ඒක පුංචි පුංචි කොටස් වෙනස් වුණාට ඒ ඉරියව්ව එහෙමම දිගට පවතිනවා. නමුත් මේ සක්මනේදී අපි මුලින්ම ගන්න විදිහට සක්මනේ අපි ටිකක් වෙලා කිසිම මෙනෙහි කිරීමක් නැතුව එහාට මෙහාට ගිහිල්ලා ඒ සක්මන හොඳයි මේ වෙලාව හොඳයි බාධාවක් නැතුව මට ඉන්න පුළුවන් කියන සලකුණු නිමිති දැකලා අපි හිතමු ඒ යෝගාවචරයා වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තා. මේ වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරනකොට උන් ඉස්සල්ලාම <clears throat> පියවර භාවනාවට නංවනවා. පියවර විපස්සනාවට නංවනවා කියලා ඔන්න යෝගාවචරයාගේ ආයෝජනයක් තියෙනවා. යෝගාවචනය කරන්න දෙයක් තියෙනවා ඒක. නිකන් ගමනක් යනවා නෙවෙයි දැන් මේ භාවනානුකූලව ඇවිදිනවා. නැත්නම් මේ සක්මන් කරනවා කියන වචනයට ගැලපෙනවා. ඒ සඳහා අපි තබනකොටම ඒ පීවර වශයෙන් මෙනෙහි කිරීම තමයි මෙතන මේ භාවනා කරනවා කියන කරන වැඩි. එතකොට අපි වම දකුණ කියලා මේක දෙකට කඩලා මෙනෙහි කරනකොට මේ මෙනෙහි කිරීමක් පාසා මෙනෙහි කිරීමට ආවේනික වූ මෙනෙහි කිරීමට අනුව යන්නා වූ අපි අත්දැකීමක් ලබනවා. වම කියනකොට ඒ වැඩ කියන වැඩ පිළිවෙලේ වම කියලා දැනගන්නේ හිත ඇස් දෙකෙන් එක බලලා නෙවෙයි හිත ඒක දැනගන්න වටහා ගන්න එක්ක පොළවේ හැපීම නිසා හෝ එහෙම නැත්නම් ආයාස ප්‍රගතියන් නිසා හෝ ඉබේ කර දෙන ගතියක් නිසා හෝ වම කියනකොට ඒ වම කියලා අපි මෙනෙහි කරන එක යෝජනා ස්ථිරත්වයක් වෙලා සබහ සම්මත වෙන්නේ කොහොමද ඒකෙන් ලැබෙන අත්දැකීම හිතට වැදුනට පස්සේ ඊට පස්සේ අපි ඒක ඒ වටිනා වැඩ පිළිවෙල නැත්නම් ඒ සංකීර්ණ වැඩ අමතක කරලා ඕන දකුණට යනවා දකුණ කියලා මෙනෙහි කරනවා එතකොට ඒ දකුණෙන් අපි යම් කිසි අත්දැකීමක් ලබනවා නිසා වමෙන් දකුණට දකුණෙන් වමට කියලා අර ආනාපානය කරනකොට ආස්වාද ප්‍රසවාස කියනවා වගේ බොහොම සජීවී විදියට වෙනස් වෙන අරමුණු මත ඒ ඒ වෙනස් වෙන ඉරියව්වේ වම ඉරියව්ව දකුණ ඉරියව්ව වශයෙන් සතිය පිහිටීම කරගෙන යනකොට අපිට ඒක මේ මෙනේ කිරීමේ කරන මේ පළවෙනි පියවර හිත වදිනවන yaadෙනවන කරගෙන යන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙලා ඊට පස්සේ මුලින්ම මේ මුළු ගමනම එක පියවරක් එක මෙනෙහි කිරීමක් වශයෙන් කරපු එක යාගෙනවනම් හරියනවනම් අපිට ඒකට <clears throat> කාරණා පෙළ ගහලා තියෙනවා නම් සාධක කරනු ලැබෙනවා නම් අපි එක පියවරක් දෙකක් කරලා මෙනෙහි කරනවා. මේ දෙකක් කරලා මෙනෙහි කරනකොට අපි ඉස්සල්ලා වම් පාය දෙබීමේ අත්දැකීම දකුණු පාය දෙබීමේ අත්දැකීමත් එක්ක සංසන්දනය කළා නම් දැන් සංසන්දනය කරන්නේ එකම පයේ එසවීමේ අත්දැකීම තැබීමේ අත්දැකීමත් එක්ක ගැටෙන්න ආරිනවා. ගැළපෙන්න ආරිනවා සංසන්දනය වෙන්න ආරිනවා. එතකොට ඉස්සෙල්ලා අපි දැක්කනම් වම කියනකොට එක අත්දැකීමක් පොළවේ හැපෙනවයි කියලා අපි හිතමු. හැපෙන ස්වභාවය. එතකොට එක මෙනෙහි කිරීමකට අපිට එක නැත්නම් එක පියවරකට එක මෙනෙහි කිරීමයි එක මෙනෙහි කිරීමකට එක අත්දැකීමයි. දකුණ කියනකොට මුළු දකුණු පියවරටම එක මෙනෙහි කිරීම එක අත්දැකීමයි. ඊට පස්සේ එසවීම තැබීම කියලා දෙකට කරනකොට එක පියවරයි මෙනෙහි කිරීම දෙකයි අත්දැකීම් දෙකයි. මේ දෙක එසවීමේ අත්දැකීමට හාත්පසුව වෙනස් තැබීමේ අත්දැකීම අර කොසෝන මේක පාස් කරනවා. ඊට පස්සේ දකුණට යනකොටත් ඒ වගේ. එතකොට අර හිතේ පය ක්‍රියාත්මක කිරීමේ නැත්නම් ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන වීර්යකුත් තියෙනවා. ඒක කෙනියන්න එපායි. මේ විදිහට වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මේ තබන තබන වීර්ය අණුව නැත්නම් මේ පය මෙහෙවීම අණුව ඒ පියවර කොටස් මෙනෙහි කරන්න වෙනම වීර්යයක් අවශ්‍ය කරනවා. ඒ නිසා අපි කියනවා සක්මනේදී වීර්ය දෙගුණ වෙලා වැඩ වෙන්නේ. පරියංකේදී වීර්ය ඒක ගුණයි. ඒකගෙන ඉනකොට ඒක ගුණයි. ඒකාගෙන ඉනකොට ඒක ගුණයි. ඒ නිසා ඒව නින්දට බර වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම ඉඳගෙන ඉන්න පරියංකේ සහ සක්මන කරනවා. මේ නිදාගෙන ඉන්නවා. මොකද හිතගෙන ඉන්නකොට නින්දට ප්‍රශ්නයක් එන්නේ නැහැ. නමුත් සක්මනේදී නින්ද නොවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මෙන්න මේ විදිහට වීරිය දියුණු වෙලා වැඩ කරනකොට. ඉතින් ඒකෙදී අර වම දකුණ කියනකට වැඩිය ටිකක් ආයාස කරයි. මේ නැත්තම් පටන් ගන්නකොට ටිකක් සමතුලනේ ගන්නට සම්බන්ධ කරන ගන්න ටිකක් වෙලා යනවා. ඒකත් හොඳට අපිට වැටහෙනවා නම් පරිසර සාධක අනුව හොඳයි කියලා. අපි ඊට පස්සේ ඒක ඔසවනවා, යවනවා, තබනවා කියලා විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයන් මේ උපදේශ පන්ති ලැබෙනවා. සමථ යෝගාවචරයන්ට නම් ඉදිකටම කරන්න කියන්නේ වම දකුණු වශයෙන්. නමුත් මෙතන මේ සම්පජඤ්ඤ වලට යනකොට ගාක් වෙලාවට කතාව යන්නේ විපස්සනා පැත්තේ. ඒකට ඔසවනවා, යවනවා, තබනවා කියවම එසවීමේ වැඩපිළිවෙලට වැඩිය යැවීමේ වැඩපිළිවෙල වෙනස්. යැවීමේ වැඩපිළිවෙලට වැඩිය තැබීමේ වැඩපිළිවෙල වෙනස්. ඒකට එක පියවරයි මෙනෙහි කිරීම තුනයි අඩු ගානේ එක මෙනෙහි කිරීමට එක අත්දැකීමක් දැස්ස ගන්නවා නම් එක පියවරට අත්දැකීම් තුනක්වත් නැත්නම් සංසන්දනය කරන හැටි ජවනිකා තුනක් හම්බ වෙනවා. එතකොට හිතට විශාල යදොමක් සමීපස්ත වීමක් උස්සන්න වීමක් ආසන්න වීමක් සිදු වෙනවා. ආන ඔය විදිහට ඔසවනවා යවනවා තබනවා කියන පියවරේදී පවා යෝගාවචරයට සමතුලනයක් ලැබෙනවා නම් සමබර භාවයක් ලැබෙනවා නම් මට තව දිගට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපි ඒකට කියන්න පුළුවන් හිතේ තාම ඉඩපාඩු තියෙනවා මේකත් වැඩි සංකීර්ණ විස්තර වශයෙන් කඩකඩා බැලීමේ දක්ෂතාවය. ඉතින් මේ කරපු විස්තර අනුවත් මම මතු කරන්න හදන්නේ මේව හැමදාම කොච්චර පරණ යෝගාවචයක් වුණත් කොච්චර Tamanට ආත්ම විශ්වාසය තිබුණත් පටන් ගන්නකොට නම් මම දකුණු කියලා ඔසවනවා තබනවා කියලා ඔසවනවා යවනවා තබනවා කියන විදිහට වාහනයක් පටන් ගන්නකොට මේ වාහනේ හදපු කම්පැනි එක කියන්නේ හැම වෙලාවෙම ගියරක මාරු කරන්න කියලා එකේ ඉඳලා දෙකට දෙකේ ඉඳලා තුනට විචක්කාරයෝ සෙකන්ඩ් එකකින් ස්ටාර්ට් කරන වෙලාවල් තියෙනවා. ස්ටේජ් ගියර් එකකින් ස්ටාර්ට් කරන වෙලාවලුත් තියෙනවා. නමුත් වඩා සම්මත ක්‍රමය තමයි එහෙම නැත්නම් <clears throat> ප්‍රශස්ත ක්‍රමය තමයි ඉස්ලාම පළවෙනි ගියර් එක දෙක තුන හත් වශයෙන් යන එක. ඒ වගේම තමයි මේකේ සක්මනේදී <clears throat> අර එන්ජින් එක ස්ටාර්ට් කරගන්නවා වගේ මෙනේ නොකර ටික වෙලාවක් සක්මන් කරනවා. එහෙනම් හරි. ඊට පස්සේ පළවෙනි ගියරේට දානවා වගේ ඔන්න වම දකුණ කියනවා. ඒක බලලා ඒක yaadena ක්‍රමයේ බලලා තමයි අපි දෙවෙනි ගියරේට දාන්නේ. එතකොට ඔසවනවා, තබනවා. ඊට පස්සේ අනිත් ගාන ඔසවන යවනවා, තබනවා. එතකොට අර වාහනේ තිබුණ ගැම්ම මත එකම වේගයකින් එන්ජින් එක ක්‍රියාත්මක කළත් වාගේ වාහනේ විශාල වේගයක් හැවෙනවා දැන්. ඒක නිසා ගමනට දීතන් වෙන පෙට්‍රෝල් ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වගේ තමයි මේකේ පියවරෙන් පියවර වැඩි කරන වැඩි කරන යනකොට සක්මනේ මෙනෙහි කිරීම අත්දැකීම් රාශිය එනකොට අපිට හිතෙන්නේ හිතට වෙහෙසක් එයි කියලා. අපිට හිතෙන්නේ ඒක කලකොල වෙයි කියලා නෑ. ඒක හරියට වීර්යය වැඩි වෙනවා නම් ගානට ඒ වැඩි වෙන වීර්යය හැටියට සතියක් වැඩි වෙනවා නම් මේ පුදුම පදමක් එන්න පටන් ගන්නවා. ඒතකොට තේරෙනවා දැන් වාහනේ මේ අපි ගියර් මාර් කරපු ක්‍රමේ හරි කොච්චරද කියනවනම් ඇතුලේ ඉන්න මගේ ඉන්න වැටෙන්නේ නැහැ කියන එක මාරු වෙනවා. ආන්නේ විදිහට අර දෙක තුන මට්ටමට යනකොට ඒ ඉබේම හරියට වෙලාවට මේ සින්ක්‍රොනයිස් කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ පෑහෙන වෙලාවට එන්න පටන් ගන්නවා. එහෙම ගියාම අර ගණන් පත්‍රය තියලා පළවෙනි දෙවෙනි තුන්වෙනි ගණන් හැදුවට පස්සේ ඉතුරු ගණන් වලට බොහොම ජයග්‍රාහීව මුණ දෙන්නා වගේ මේ පළවෙනි මළවෙනි මට්ටම් වල සතිය හොඳට සාර්ථක වුණොත්, පෑහුණොත්, යාදුන්නොත් ඊට පස්සේ හිතේ ඇත්තටම දෙන්නේ කර්මන්නේ ශක්තිය වැඩි වෙන එකයි. මේට වැඩි අභියෝගයකට සූදානම් වෙන එකයි. එතකොට උපදෙස් දෙනවා ඔසවන්න හිතෙනවා ඔසවනවා. යවන්න හිතෙනවා යවනවා. තබන්න හිතෙනවා තබනවා කියලා ඒ එසවීම යැවීම තැබීම කියන රූපාකාර වැඩපිළිවෙලේ හොඳ කර්මණ්‍ය භාවයක්. හොඳ පරිචයක්. හොඳ අත්දැකීමක් ලැබලා ඒ වේග වැඩි වුණාට ලැබෙන සෑම වේගයක් තුළම අත්දැකීම උකහා ගන්න දක්ෂ වුණාට පස්සේ අර නාම ධර්මයක් අඳුරලා දෙනවා. ඔසවන්න හිතෙනවා ඔසවනවා. යවන්න හිතෙනවා යවනවා. තබන්න හිතනවා තබනවා. එතකොට ඔසවන්න හිතෙනවයි කියලා ඒ ඔසවන්න හැදෙන චේතනාව ඇති වෙච්ච වෙලාවේ ඉඳලා මේක ඉතින් ගොඹ කරේකින් බරක් උස්සනවා වගේ ඔසවීගෙන එසවීගෙන එසවීගෙන යනවා. ඊළඟ එසවීමේ චේතනාව නතර වෙච්ච ගමන් ඒක එතන හිටිනවා. මේක සාමාන්‍ය සක්මන් නොකරපු හෝ මුල් මුල් මට්ටම සක්මන් කරපු අයට හිතා ගන්න බෑ. නමුත් අර එසවීම යැවීම තැබීම දක්වාම දුරට සක්මන් කරලා ඒක හොඳට yaadුණා නම් හරියට වෙලාවට කලා වේලාව බලලා මේ චේතනාව එසවීමේ කැමැත්ත අල්ල ගන්න පුළුවන් වුණා නම් මේක හරිය ලස්සනට පේන්න පටන් අර ගන්නවා මේ විදුලියෙන් ක්‍රියාත්මක යන්ත්‍රයක් වාගේ ඒකට ඒ විදුලිය ගොත්තම තද කරන තාකල් ඒක එස වෙනවා ගොත්තම නැතර කරපු ගමන් ඒක එසවිලා නැතර වෙනවා ඊට පස්සේ එයින් වෙනස් වූ යැවීමේ ක්‍රියාවලියට යනවා ඒකට මෙනෙහි කිරීමක් මේ චේතනාව පාලිනවා චේතනාව දිගේ යැවීම යනවා ඊට පස්සේ ඒක නතර වෙනවා තැබීමේ චේතනාව තැබීමේ ක්‍රියාව මෙන්න මේ විදිහට සතිය රූප ධර්ම දිගේ නැත්නම් ලේසි තැනින් ගොරෝසු තැනින් පටන් අරගෙන ඒක හොඳට කර්මණ්‍ය කරගත්තට පස්සේ යම්ම චිත්තක්ෂණයක අපිට නාම ධර්මයක් අල්ලගන්න පුළුවන් වෙනවා නම් ඒක සතිය වැඩි වීම පිළිබඳව හොඳ මේ ප්‍රකට සම්දිස්ථානයක් වෙනවා. මේක කවදාකවත් ඒ ආයාසයට ආසාවට කරන්න යොද නැහැ. අපි ඉස්ලාම් කරන්න ඕනේ අදාළ රූප ධර්මයේ පිළිබඳව හොඳ සමීපව දැක ගන්න තැනකන් ඒව කඩ කඩ කඩ කඩ මෙනෙහි කරන එකයි. මෙනෙහි කර කර කරගෙන යනකොට ඒ ඇති වෙන වීර්යයත් සතියත් පෑහුනොත් යා දුන්නොත් පමණක් අපිට හිතේ ඉඩක් ඇති වෙනවා තවත් මේක වැඩි සංකීර්ණ වැඩකුණක් යන්න පුළුවන් කියලා අන්න ඒ වගේ හිතෙන් අපිට සංඥාව ආවට පස්සේ නිමිත්ත දැනගෙන තමයි අපි එසවීමේ කැමැත්ත එසවීම යැවීමේ කැමැත්ත යැවීම තැබීමේ කැමැත්ත තැබීම කියලා ඒක දැක ගන්න පුළුවන් වෙනවා ආන්න එතකොට ප්‍රථම වතාවට අපි මේ නාම ධර්මයක් දැනගන්න තත්ත්වෙට හිත කර්මණීය කරගන්න සූක්ෂම කරගන්න මේ සඳහා තියෙන හොඳම උපක්‍රමය රූප ධර්ම පිළිබඳව හිත හොඳට සමීප මේ ආසන්න උත්සන්න කරගෙන රූප ධර්මයේ විස්තර දැකලා සූර බවට දක්ෂ බවට හිතපත් කිරීමයි. වෙන විදිහට කියනවා නම් ගොරෝසු රූප ධර්ම වලින් පටන්ගෙන හිමීට හිමීට මේක සියුම් බොහෝම සියුම් තත්ත්වයට යනකොට ඒ හිත ඊටත් වඩා සියුම් වූ නාම ධර්ම අල්ලා ගන්න තරමට හුරු වෙනවා. සූක්ෂම වෙනවා. සූර භාවයටපත් වෙනවා. ආනෝ සූරභාගය අඳුරගත්තේ නැත්නම් මේ ඒක යෝගාවචරය විසින් කරන අනදරයක් බවටපත් වෙන භාවනාවයි. හරියට වෙලාවට හිත කොච්චර දුරට නාම ධර්ම දිගේ සියුම් වෙලා තියෙනවද? ඒ සියුම් භාවය තමයි හොඳට දැක දැක දැන දැන ගිහිල්ලා දැන් නම් හොඳයි මේ වෙලාවේදී මේට වඩා සියුම්. නැත්නම් මේ වගේම ආසන්නයේ තියෙන නාම ධර්ම වලට යන්න පුළුවන් අවස්ථාව කියලා වගේ හරියට තේරුම් ගත්තොත් ඒ වෙලාවේදී මේ නාම ධර්ම වැඩ කරන හැටි දැක ගන්න පුළුවන්. ඒක මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැත්තේ. මේ ඔසවන්න හිතන හිත. හිතට ඒසවීමේ ක්‍රියාව. යවන්න හිතන හිත. යැවීමේ ක්‍රියාව. තබන්න හිතන හිත. තැබීමේ ක්‍රියාව. ආදි වශයෙන් නාම ධර්ම රූප ධර්ම දෙකම දැක ගන්න පුළුවන් තත්ත්වයට ආවනම් මේක තමයි අපිට කියන්න තියෙන්නේ සතියේ තිබුණ හිත ඒ සතිය මුදුන්පත් භාවයකටපත් වෙලා නැත්නම් ශක්තිමත් වෙලා දැන් සම්පජඤ්ඤයට ඇවිල්ලා බලපදියම් වෙන්න ආරම්භ වෙන්න හොඳම හොඳ වේදිකාවක් හැදෙනවා. ඒක සක්මන් කාලේලා තමයි මෙහෙම විස්තර කරගෙන යන්නේ. නමුත් මේක ආනාපානය කරනවා නම් ආනාපානයේ අතුල් <clears throat> වෙන අත්දැකීම පිට වෙන අත්දැකීම අපි වෙනම දැක ගන්න උත්සාහ කරන්න කියනවා. විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය බලනකොට හොඳට හිතවිලි වේදනා සද්දෝලෙන් බාධාවක් නැතුව හොඳ අඛණ්ඩ සතියක් දිගේ ආනාපාන දිගට බලාන යනවා නම් මේ ආනාපාන එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙන සිවුම් වෙන්න අමුතු අමුතු උනාට ඒක එකම න්‍යායානුකූලක කූලව චිත්ත දානියාවක් අනුව ආනාපානයේ සිවුම් වෙන්න වෙන්න ඇතුල් වීමේ අත්දැකීම සහ පිටවීමේ අත්දැකීම දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා මේ වෙලාවේ යෝගාචර කලබල වෙන්නේ නැතුව මේ සතිය නැති නිසාදෝ නැත්නම් මම මගේ හිත ආස්වාද කරන වෙලාවේදී ප්‍රසවාස කියලා මෙනෙහි කරනවාදෝ ප්‍රසවාස කරන වෙලාවේදී ආස්වාද කියලා මෙනෙහි කරනවාදෝ කියලා කලබල වෙන්නේ නැතුව මේ ස්වરૂපේ හොඳට කීපතාවක් දැකලා උපදේශ අහලා ඒක හොඳට මේක තමයි මේක ඇති කියලා ඒ දෙක වෙනස නැති වුණත් මට දැන් ආනාපානේ තියෙනවනේ හුස්ම නැතුනේ නෑනේ මැරිලා නෑනේ කියලා ඒ ආනාපාන දිගේම සතියට ධෛර්යමත් කරගෙන යනවා නම් මෙන්න මේ දෙක අතර වෙනස අඩු වෙනකොට තව තව සමීපව හොඳට සියුම් වෙන ආනාපානය අනුව හිත ලං කරලා බැලුවොත් එක සංදිස්ථානයකට එනවා ඇතිල්ීමේ පිටවීමේ වෙනස නැති වෙනවා තා සමගම ඒක දිහා බලාගෙන හිටපු හිතත් බලන අරමුණත් අතර තියෙන වෙනසක් නැතුව යනවා. එතකොට වැටෙන්නේ නිකන් ආනාපානයේ ඇතුළට ඔළුව රිංගවල ගියා වාගේ. දැසගත්තා වාගේ. රිංගාගත්තා වාගේ. එතකොට අර කලින් තිබුණ ආනාපානයේ සටහන් ආකාර මොනවත් නැහැ. පිටට වෙලා බලන තාක්කල් ඒකේ පේන ඇතුල් වෙනවා පේනවා පිට වෙනවා පේනවා සියුම නමුත් පේන. හැපෙන තැනක් පේනවා. නමුත් මේක සියුම් වේගනේ යනකොට මේක තමයි ක්‍රමයේ කියලා ඒකට බහිරීමක් වෙලා හිත සතිය දිගටම ළඟ ළඟ ළඟ ළඟ සතිය පවත්ලා ඉබ්බිලා බැලුවොත් මෙච්චර දීලා බැලුවොත් ආසන්න උත්සන්න කළ බැලුවොත් කරන්න කරන්න කරන්න කරන්න ආනාපානයයි හිතයි අතර තියෙන පරතරය අඩු වෙනවා. ඒ වෙලාවට හිතවිලි එන්නේ නැහැ එතකොට හිත කය බලන්න වේදනාව බලන්න වෙලාවක් නැහැ. ශබ්ද ආවත් ඔලුවට උඩින් යන්නේ. ඇහෙන්නේ නැහැ. ඒ තරමටම ආසන්න වුණොත් යම් වෙලාවක ආනාපාන අත්දැකීමයි ඒ අත්දැකීම බලන හිතයි දෙක පෑහෙන ගතියක් එනවා. යා දෙක රට නොරට කියලා කියන එක නෙමෙයි අපිට ගන්න දෙක එක ගන්න රත් වෙච්ච ගමන් පෑයෙනවා. මෙන්න මේක ඉතාමත්ම සූක්ෂම අධ්‍යක්ෂගත යුතු ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක් මේ සතිවටහන භාවනාව. මොකද මේ දේ වෙන්නේ නැතුව සම්පජන්‍ය පහළ වෙන්නේ නැහැ. මේක තමයි සම්පජන්‍ය පහළ වීමට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවය. ඒ නිසා ඉමස්සකෝමන බික්කුණෝ සම්පජානනං සත්තුපලද්දින් පදහති අත්ත සංඥා උග්ඝහටේති කියලා ඒක හරි ලස්සනයි ඒවා මේ මේ අටුවාවේ විස්තර කරන්න හැටි. අටුවාව මෙතෙන්දි කියන්නේ කොහොමද? මේ බුද්ධ වචන නෙමෙයි මේ. මේ භාවනා කරලා ආචාර්යවරු දැකලා මේ පොතේ ලියන හැටි. මෙන්න මේ දේ කරන භික්ෂුවගේ දැනීම මෙන්න මෙතෙන් එනවා. කොතෙන්ද මම සත්වයෙක් කියන හැඟීම නැතුව නිකන් හුදු ක්‍රියාවලියක් බවට පත් වෙනවා මේක දැන්. සත්වූප ලබ්ධින් පගහති. මේ කවුරක් කරන දෙයක්වත් මොනක්වත් නෙවෙයි. අත්ත් සංඥා උග්ඝහටේදී මේ මම කරනවා මට වුණා කියන හැඟීමකුත් නැහැ. ඒ කියන්නේ මමයක් නැති වෙලා සම්පූර්ණ සිද්ධිය පමණ ඉතුරු වෙයි. හුදු නිරීක්ෂණයක් පමණ ඉතුරු වෙයි. ඉතින් මේ පරියන්කේදී සමාජලත් උගව දෙනෙක් මේක අත්දැකීමා නමුත් එතකොට කලකොල වෙනවා කම්බ මේ <clears throat> අන්දමන්ද වෙනවා සැක උපදවනවා මේ මොකද මෙතෙක් කියලා තිබුණ ආනාපාන ස්වරූපත් ගසලා යනවා යන්නේ. හැපෙන දෙන බලහනේ කියනනම් ඒකත් නැකිලා යනවා යන්නේ. බල මෙනේ කරගෙන ඉහි හිතක් නැති වෙලා යනවා වගේ ඔක්කොම එකට එකතු වෙලා අමුතුම සංසිද්ධියකට තමන් වැටෙනවා ගන්නකොට මමයක් ඇති වෙනවා. එහෙමයි හිතෙන්නේ, එහෙමයි පේන්නේ. ඒක අටුවාවේ පෙන්ලා දීලා තියෙන ඉමස්සපන දෙක්ුණෝ පජානනං මෙන්න මේ වෙලාවේ ඇති වෙන දැනීම සත්‍යෝපලද්දින් පජහති. මෙතන සතෙක් ඉන්නවය. මොනක් අත්හැරී දෙන සීමාවල් මරියාදාවල් ඔක්කොම කඩලා යනවා. අත්ත සංයම් උග්ඝහට ඒක මම කරන ගැටයක් වෙන්නේ නැහැ මම ඒක කරුවා මට වුණා ඒ මොනවත් නැහැ හැබැයි වෙච්ච බාන හොඳටම දාන්න ඕන ඔය වැඩේ ඔය තාලෙටම සිද්ධ වෙනවා ධක්මනේ ධක්මනේ ඔයිට වැඩි දවල් එළියෙන් සිද්ධ වෙන්නේ ඒ මොකද හේතුව චේතනාපූර්වකව පය ඔසවද්දී චේතනාවක් පේනවා හැදීමේ ක්‍රියාවලියක් පේනවා. යවනක වැඩක් පේනවා. යැවීමේ චේතනාවක් පේනවා යවන වැඩෙත් පේනවා. තැබීමේ චේතනාවක් වෙනවා තැබීමක් පේනවා. ඒක නිකන් යන්ත්‍රයකින් කෙරෙන වාගේ, රූකඩයකින් ඇවිදින වාගේ මේක දිගට පේන්න පටන් ගන්නකොට ඒක විසින් ඔන වම පම්පයේදී මේ සංසිද්ධිය දක්වන ඒ ඒ ගැම්ම මේ වේගෙම මේ සමාන මේ ජවයෙන්ම දකුණටත් ඒ සති මේ වීර්ය සතියේ හිටිනවා. මෙන්න මේ විදිහට වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට ඉතාමත්ම සූක්ෂම සමබර භාවය හැලෙන්නේ නැතුව, වැටෙන්න දෙන්නේ නැතුව, කඩ වෙන්න දෙන්නේ නැතුව දිගට යනකොට තමයි මේ සතිය අඛණ්ඩව නිකන් සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා තේ විදිහට සිනිඳු තෙල් ධාරාවක් ගලන්නාසේ පැක්කරෙන්න පටන් ගන්නවා. ධාරාවක් වගේ වමෙන් ගත්ත අත්දැකීම දකුණෙත් ඒ වගේ. දකුණෙන් ගත්ත එක ආය දකුණට මාරනවා කියලා හැලැප්පීමක් නැහැ. වමට යනවා. වමෙන් දකුණ ඔන්න ඕම ඒක දිගේ යනකොට තමයි නැත්නම් එකම අරමුණ වම දකුණේ පළු දෙකට මාරු වෙන බව හැටාව. නමුත් සතිය පේන්නේ හරියට මාරු නොවි එක දිගට යනවා. අරමුණෙන් අරමුණට මාරු වෙනවා කියලා වෙනසක් වෙන්නේ එක දිගට සති ධාරාව, වීර්ය ධාරාව, සද්ධාව කියන එක ඒ වෙලාවේ පුදුම විදිහට නැගිටලා එනවා. දැන් මේ අපි ඉඳගෙන ඉන්න බිම වැලිය වලින් ගහලා නෙදී ඔය ලෑලි වලින් ගහලි වල අන්තිමට ඒක හොඳට හේතු වැදුනා නම් ඒකල වලේ වානිෂ් පොලිස් කෙරුවා නම් මේ පැත්තෙන් ගත්ත දූවිලි කඳුර දොර ගාවට යනකම් කිසිම තැනක වැටෙන්නේ නැහැ. හරියට තනි ලෑල්ලකින් එන වගේ දිනේටයි. නැත්නම් යම් තැනක අපි හිතමු මේ ලෑල්ල දෙකක් අතර විදව් වෙලා තියෙනවා. පරතර වුණොත් අසුගාගෙන අසුගාන යනකොට ඕකට දූවිලි වැටෙනවා. ඉතින් අපි හිතන දූවිලි පිස්සයි කියලා. නමුත් ඊගාදාස අසු ගන්නකොට අර වලේ තුන දූවිලි ආයුකට ගන්නවා. කොහෙන් එනවද හොයන්න කොච්චරද ගවත් ඉවරයක් නැහැ. ආන්නේ වගේ තමයි සති ධාරාව හොඳට හේතු වෙදලා තියෙනවා නම් අයින් කරගත්ත කෙලස් ටික කෙල්ලෝරටම යනකම් පිරිසිදුවම හිත ඒ ප්‍රවාහය ගලනවා. අතරම සති ධාරාව කැඩෙනවා නම් දැන් මේ සතිය මට තියෙනවද මගේ අතපය තියෙනවද මම මේ ඉන්නේ උතුරේද වකුණේද කියලා අර සති ධාරාව කඩාගත්තොත් ඒ අනුව එතන එතන ආරම්මනානුසය කියලා තැම්පත් වෙනවා. එයින් තැම්පත් වුණොත් අර මේ පිරිසුදු සමිලාලක කුණු කියලා ඇරියා වගේ හිටින්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවට මෙව අහලා දැන අරගෙන මෙන්න මේ ගැම්ම එන වෙලාව වෙනකොට මේ සතිය අඛණ්ඩව යන වෙලාවයි මෙන්න මේ වෙලාවේදී හිත කලකොල කරන්නේ නැතුව මම නම් මේකට රිංගව ගන්න නැතුව තර්ක ඥාන රිංගව ගන්න නැතුව අඛණ්ඩව ඒක කරගෙන යන්න පුළුවන් නම් මෙන්න මේ පදනමේ තමයි සම්පජඤ්ඤය පහළ වෙන්නේ ඒ සම්පජඤ්ඤය පහළ වෙන වෙලාවට අටුවාව මතක් කරන්නේ ආරම්මණං චේව හෝති සතිපට්ඨානං චේවාති කිය. මේ වෙලාවේදී භාවනාවට අලුත් නමක් දෙනවා. මේ භාවනාව ඉස්සරහට ඉස්සරහට යන විපස්සනාවට අරමුණකුත් වෙනවා. සතිය පිටවීමක් කරන සතිපට්ඨානෙකුත් වෙනවා කියන්නේ. ඔය කොටා මං කියවන්න ඇති 40 50 වතාවක්. මොකක්ද මේ කියන අටනේ කියලා. මේක සතිපට්ඨානෙකොත් වෙනවා අරමුණකොත් වෙනවායි කියලා කියනවා. ඉස්සර තමයි කියන්නේ ඉමස්සවන බික්කුණෝ පජානනං සත්‍යෝපලද්දෙන් පජහති අත්ථ සංඥා උග්ඝාටේටි කියලා කියනවා මෙතෙන්ද එනකොට උඹට තේරෙයි රූපණේ වගේ යනවා. මම කරනවා කියලා දෙයක් නෑ හැබැයි කරන දේ හොඳට පේනවා. ආන් මෙතෙන්ද එනකොට මේ කියන්නේ මේ සතියේ ඉඳලා සම්පජඤ්ඤයට මේ ඔසවා තමන වෙලාවේදී මෙන්න මේ ගැම්ම තමයි ඉදිරි විපස්සනා ඥාන සඳහා අරමුණක් වෙන්නේ. මේ කියන මිනිස්සයා නෑ දැන් කරන්න නෑ සටහන් නෑ ආකාර නෑ හොඳටම ප්‍රවාහයේ තියෙන මොකද්ද වේගයක යනවා වැඩි ඉතින් ඉස්සල ඉස්සල සතිය පිටවන කෙනාට මෙතෙන් එනකොට ඒක පාට ගැසිලා හිටිනවා ආපහු කැඩේ දැන් හරි ගියයි කියලා හිතලා හෝ කැඩෙනවා නැත්නම් මට මේ මොකද උනේ කියලා හෝ කැඩෙනවා ඉතින් අපි ලක්ෂ කෝටි වාරයක් ඒක කරලා තීරුම් අරගන්න ඕනේ මේ වෙලාවේදී හලාප්පන්න නැතුව හොඳට හිතේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ මේ බුද්ධාගී උත්තරමන් වහන්සේලා මේ ගිය ගමන ඒ නිසා මෙතනදී සත්‍ය වීර්ය දෙක අඛණ්ඩව පවත්වන්න නම් මහ බුදුම වීරත්වයක් අවශ්‍යයි. බුදුම ජීවිත කාය පරිත්‍යාගයක් අවශ්‍යයි. මොකද ඒ දේ ඒ පෙළ ගැහිච්ච වෙලාවේදී, පේවෙච්ච වෙලාවේදී අඛණ්ඩ භාවයේ මතයි, ඥාන මතයි, ජවයේ මතයි සම්පජන්‍ය පහළ වෙන්නේ. ඒක හරියට කියනවා නම් පොළොස් සම්බුලකට අවශ්‍ය කරන පහේ ඔක්කොම පෙළ ගැහුනොත් තමයි පදමෙන්නේ. ඒ පදම එනවනම් හොඳයි. නාවුත් කරන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ මේ විශේෂයෙන් හදපු ආහාරයක් වාගේ පදම ගත්ත පොළොස් සම්බුලක් වාගේ අපි මෙතෙක් කල් කෙරුවේ වීර්ය වැඩි වෙනකොට සතිය අඩු වෙනවා. එහෙම නැත්නම් සමාධිය අඩු වෙලා, සද්ධාව අඩු වෙලා, ප්‍රඥාව අඩු වෙලා. දැන් මේවා යහදෙන්න ආවා නම් අපි මේ කලකොල කරන්නේ නැතුව කාය ජීවිත නිර්පේක්ෂව කරන යනකොට මේ සම්පජාඤ්ඤයට යනවනම් මෙතෙන්දි තමයි ප්‍රඥාව පහළ වෙන්නේ අරමුණ ඇති කරගන්න. ඉතින් මේක සම්බන්ධයෙන් සරුවචනාංශේ කියන්න පුළුවන් තාලවලින් කියලා තියෙනවා. ඉතාමත්ම බයෙන් බයපක්ෂව තමයි මේවා කියලා තියෙන්නේ මොකද මේක ඒ තරම්ම අනාත්ම තත්ත්වයක් මේක තියෙන්නේ. එක තැනක සඳහන් කරනවා යම් කිසි ආරක්ෂණියෙක් රජුරුවන්ගේ මේ මාලිගාවේ රජුරුවන්ට දාහනේ හදලා දෙන්න, රාජභෝජනේ හදලා දෙන්න පත් කළොත් ඒ මිනිස්සයා ආධුනික නම් ස්වභාවයෙන් ඒ මිනිස්සයා කරන්නේ ඒ මිදිස් රස තියෙන ව්‍යංජනයකුත් හදනවා. ඇඹුල් රස තියෙන ව්‍යංජනයකුත් හදනවා. පැණි රහට කිට්ටු ව්‍යංජනයකුත් හදනවා. එතන පැංගිරි රහට තියෙන ව්‍යංජනයකුත් හදනවා. ලුණු ඩිංගිත්තක් වැඩි එකකුත් හදනවා. ඒ සාමාන්‍ය ව්‍යංජනක ඕකක් කියලා ඉතින් කොයි එකකින් හරි මේ රජුරෝ හෝ මහා මාත්‍යවරයෙක් හෝ ඇමතිවරයෙක් හෝ ඔගේ මේ ආගන්තුකෙක් හෝ ඉතින් කෑමෙන් සප්පාය වෙන්න ගන්නවා. ඉතින් සරුවචනගේ මතක් කරනවා එයා මේ සප්පාය වෙන වෙලාවේ කෑම ගන්න වෙලාවේ මේ මගේ රජුරෝ එහෙම නැත්නම් මේ මගේ මහා ඇමතිවරයා එහෙම නැත්නම් මගේ ඇමතිවරයා එහෙම නැත්නම් ඒ කට්ටියගේ රාජකීය අමුත්තා කොයි ව්‍යංජනයකටද කැමති? පටන් ගන්නෙ මොකෙන්ද? ආදි වශයෙන් මේ තමන්ගේ ස්වාමියාගේ රුචිකත්වය පිළිබඳව නිමිත්ත ගන්න නැත්තම් කවදාකවත් එයාට අරක් කැමි ඇඳුමක්වත් හම්බෙන්නේ නැහැ කියලා කියනවා රාජමාලිගාවේ. අරක් කැමි තනතුරේ ස්ථිර භාවයක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ මොකද මේ මිනිස්සයා හදන්න දක්ෂ වුණාට විවිධ විවිධ දේවල් ඒක භාවිතා වෙන වෙලාවේ යාදෙන වෙලාවේ ඒ භාවිත තමන්ගේ ස්වාමියා කොයි දෙයකද රුචි කියන එක දැක ගන්න හෝ දැක්කට ඒක ඊගාව දවසට නිමිත්තක් වශයෙන් ගන්න දන්නේ. එතකොට ඔහු දක්ෂ කෝකියෙක් නොවෙනවා. අරක් කැමියෙක් නොවෙනවා. නමුත් දක්ෂයා නම් අර වාගෙම සියල්ලම හදරෝ. හදලා කියලා ඒ උපස්ථානයට ඇවිල්ලා කැම ගන්න වෙලාවට හොඳට බලන කොයි දෙයකද කැමති. උදේ වගේ මොනවටද කැමති? දවල් වගේ මොනවටද කැමති ආදි වශයෙන් අන්නරක නිමිත්ත ගත්තන මේ මිනිස්සු බහුවෙන් දට ඉච්චරම දේවල් හදන්න ඕනේ නෑ. හරියට සැලසුම් කළා මෙන්න මේ ටිකටයි කැමති කියලා ඒ රජුරන්ගේ හිත ප්‍රසාදේ දිනා ගන්නවා. එයා යුනිෆෝම් එක හම්බ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ යුනිෆෝම් එක හම්බ වෙනවා. අරක් කැමරා. ඊට පස්සේ ඉස්තිර භාවය හම්බ වෙනවා ප්‍රධාන අරක් කැමියා බවට පත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපි භාවනා කරනකොට ඒ ආනාපාන ජීවිගෙන යනකොට අපි වේගෙ මෙනෙහි කරන්න ඕනද? එහෙනම් මෙනෙහි කිරීම පොඩ්ඩක් නතර කරලා බලන්න ඉන්න ඕනද? එහෙම නැත්නම් හොඳට සතිය යුක්තව මුල සිට අග දක්වාම අතගාගෙන යන්න ඕන જાති වගේ දේවල් අපි ඇත්තටම හැම දිනම හැම කෙකම කරලා තියෙනවා. නමුත් සමහරලාට හරිනවා ගමන්ට හරියන්නේ නැහැ. අන්නේ හරි ගිය වෙලාවෙක නිමිත්ත ගන්න දන්නවා නම් ඒක තමයි අපි කරන අපේ භාවනාවට කරන නම්බුව. අපි භාවනාවට කරන ගෞරවේ ඒක දැනගත්තා නම් අපිට අනිත් දවසේ ඒ දේම කරලා අවශ්‍ය සප්පායක අනු සපේලා දීලා පුළුවන් වෙයි වර්ධින අවස්ථා අඩු කරලා හරියන අවස්ථාව ලබා ගන්න. ඒක නිසා අපි මුල් ටිකේදී කරන්නේ ඇත්තටම මඩ පොඩි ළමයෙක් නැගිට ගන්න ඉගෙන ගන්නවා ඒක ඉගෙන ගන්නවා වගේ නැගිටලා ඇවිදින්න ඉගෙන ගන්න වෙදී වැටි වැටි තමයි යන්නේ. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෑ පොඩි කාලේ ඇති. ඒක අම්මලක් දාන්නවා තාත්තලක් දාන්නවා ඒ පුළුවන් තරම් ආරක්ෂාව දීලා දඬුවටක් ගහලා දීලා ඔහුගේ කොඳු වැටෙද හයි වෙන්නේ වැටෙන වැටෙන ගානේ තමයි. ඒ ඔළුව වැට යන්නොත් එහෙම කන් වැට යන්නොත් එහෙම ඉතින් අම්මට කොටි කන්නේ. වෙන උතියක වළක්වන්න බෑ මොකද විශේෂයෙන්ම පිරිමි දරුවෙක් නම් පුදුමාකාර ස්ප්‍රින් එක වගේ තිබ්බ ගමන් නැගිටිනවා ආයෙ වැටෙනවා ආයෙ තිබ්බ ගමන් නැගිටිනවා කොහොමම කරලා තමයි මේ කොඳුරට හැරෙන්නේ අන්න ඒ වගේ මේ සතියේ ඉඳලා සම්පජඤ්ඤයට මාරු වෙන වෙලාවේදී ශ්‍රද්ධාව වීර්ය සතිය කියන මේ තුන පෙළ ගැහිගෙන එනකොට කලබල වුණොත් ඩොග් ගාලා වැටෙනවා සක්කු මොක්කු වෙනවා වෙලා වෙලා වෙලා වෙලා අන්තිමට ඔන්න 1යි ඊට පස්සේ 2යි 3යි කියලා 7යි කියන්න පුළුවන්. ඒ වගේ චිත්තක්ෂණ එකක් අල්ලන වැඩ. අනිත් දවසේ 1 2 යනවා වැඩනවා. 3 4 යනවා වැඩනවා. කොහොම කරලා කරලා කරලා අපි 7යි 7යි කියන දැනගන්නවා. පයින් ඇවිදිනකොට මේ වගේ ගත්ත සති ධාරාව වීර්යයෙන් ආభాෂය ලබල සමාධියෙන් ආభాෂය ලබල දිගට කරගෙන යන්න පටන් ගත්තොත් තමයි සම්පජාඤ්ඤයට වැඩි මෙතෙන්දි තමයි අපි සතිය පිහිටීමේ සතිපට්ඨාන භාවනාවකුත් කරනවා මෙතෙන් පටන් ගත වෙන සෑම චිත්තක්ෂණය තුළ අර ධර්ම ඔක්කොම තේ වෙලා තියෙන තාක්කල් මතුමතු විපස්සනා ඥානවලට ආරම්භණයකුත් වෙනවා මෙන්න මේ නිසයි අපි මෙතන කියන්නේ සල්ලං වෙන තැන. විපස්සනාට හිත වැඩෙන තැන. ප්‍රඥාව පහළ වෙන තැන. මෙතෙන් ආවට පස්සේ නම් මේ කියන එකලස තියෙන තාකල් දිගටම භාවනාවේ අතුරු ආබාධ නැතුව දිගට යනවා. අප වැටුවොත් ආය මුල්ලක ඉඳලාම හදාගෙන යන්න ඕනේ. ඒක නිසා යෝගාවචරයට අවශ්‍ය වෙන්නේ මෙතෙන් එනකොට මේ පුද්ගලයා සෑහෙන කැපකිරීමක් කරලා කාලයක් හිල් දකලා දාන ආදී කටයුතු කරලා මේ කියන විදිහට සතිය, වීරිය, ශ්‍රද්ධාව වගේ දේවල් යොදවලා යොදවලා යොදවලා තියෙන්නේ. නමුත් මේක නැවත නැවත නොවර්ජිනා ක්‍රමයට යන්න නම් තමන්න හරියන වෙලාවෙන් නිමිත්ත ගන්න ඕනේ. මේකට කියන්නේ සමාධිස්සච නිමිත්තක් ගායි යෝති කියලා පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය තමන්ගේ භාවනාවට ගරු කරන්න ඕනේ. වැටෙනවනම් වැටෙන හැටි බලා ගන්න. හරියනවනම් හරියන හැටි බලා ගන්න. ආන්නේම කරගෙන යන්නේ නැතුව මේ වෙලාවේදී අනිච්ච දුක්ඛං අනාත්තං කියලා හරි කල්පනා කරන්න පටන් ගන්නවා කියලා හිතමු. එහෙම නැත්නම් මට මේ සතිය නැති වුණාදෝ අරමුණ නැති වුණාදෝ කියලා කල්පනා කරුවොත් අපේ සතර සතිපට්ඨානෙන් ගෝචරයෙන් හිත වැටෙනවා. හිත වැටුණාට පස්සේ නම් මේ කියන සෙනෙහසක් ප්‍රේමයක් මොනවාක්වත් නැහැ ගෙලින්ම නීවරණ පැත්තට වැටෙනවා. දැන් අපි ඉන්නේ සස් ධර්ම පෙළක ගැම්ම ගන්න හැටි ඉගෙන ගනිමින්. බොහොම සූක්ෂම එකලසක ඉන්නේ. යම් වෙලාවක මේන් වෙනස් වෙච්ච ගමන් ආයි හිතේ නෑ කිසිසේත්ම මේ එකලස් උනායි කියලා ලැජ්ජාවක් අනිත් පැත්තට ගිහිල්ලා කෙලින්ම විපස්සනාවෙන් හැලිලා නීවරණ ධර්ම පවා එන්න පුළුවන්. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ ගෝචර සම්පජඤ්ඤය කියලා අදහස් කරන්නේ ගත්ත අරමුණ ගත්ත ගෝචරය ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත නැවත නැවත ඉඳ දෙන එකයි. ඉතින් සක්මන් කරනකොට වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට කියලා ඒ එක දිගට පවතන. ආස්වාද ප්‍රසආසයේදී ඇතුල් වෙනවා පිට වෙනවා. අපි යම් විදියකට කනකොට යනකොට එනකොට බොනකොට අහු වෙනවා නම් අරමුණ මේ විදියේ ගෝචරයක් ගන්න බෑ. මේ වගේ සත්‍යයක් ගන්න බෑ. නමුත් ඒ වෙලාවේදී නීවරණ නොඉන්න. අපේ හිතට කෙලෙස් නොඅද්දනවා ගන්න අපි මෙනෙහි කිරීමක් කරනවා. නමුත් ඒකාකාරී වැඩකදී තමයි මේ සම්පජාන්‍ය පහළ වෙන්නේ. යම් වෙලාවක අපේ හිත වැටුනොත් ඒ නීවරණ මතුනොත් උද්දුම ලැජ්ජාවක් ඇති වෙනවා. උඹමයි කාලකන්‍යා, උඹමයි පව්කාරයා, උඹමයි වට්ටගත්තේ කියලා හොඳට තේරෙන්න පටන් ගන්නවා. සර්වඥාන්සේ සකුණුග්ගී සූත්‍රය සඳහන් කරනවා එක දවසක කුරුළු ගොයෙක් ඇවිල්ලා කැටකුරුල්ලෙක් ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කැටකුරුල්ලා කියනවලු අයියෝ මට තාත්තා කියපු තැන හිටියනම් මං අහුවෙන්නේ මම්මයි කාලකන්‍යා. මම්මයි පව්කාරයා. මගේම මොඩකම නිසා මේ මිනිහට මට යුද්ධ කළ දිනා ගන්න බැරි නෝ නැත්නම් මම මෙයාට යුද්ධ කළ දිනන්න දෙන්නේ නැහැ කියලා අර ගොදුරට අහුවෙලා පහුරවල ඉඳකට කෑ ගන්නවා. ඒකට පියාකෝසකලුත් කවුද යකෝ මයත් එක යුද්ධ කළ දිනන. ඔබට මොකද්ද තියෙන ගෝචර භූමිය? අනුකේන නෑ නෑ මගේම දෝෂේ. මම කාලකන්නේ මම බහුකාරයක් මම මේ මගේ තන පන්න පුනිසා මෙයා මේ යුද්ධෙන් දිනුවේ කියලා ආයෙනම් ඔන්න මම නිදහස් කරනවා කියලා අර මේ පියා කුස්ස කැටකුරුලා නිදහස් කරාලු නිදහස් කරපුවා කැටකුරුලා ගිහිල්ලා අලුත ආපු සමන්ද ගෝචර භූමියේ අලුත බින්නඟුන් ආපු කුඹරක ඒ කැට අතර ආයසරයක් පණුවන් අවුලමින් ජීවත් වෙනවා ජීවත් වෙනකොට මිනිහට රකු සන්තෝෂ කිව්වලු ඕනේ කුරුළුගේ දැන් වරෙන් බලන්නේ මම පෙන්නන්නම් වැඩේ කියනකොට කුරුළු ගයක් බලන්දලා ආමත්ම වේගයෙන් එල්ලෙට හීය වගේ එනකොටම කැටකුරුල්ලා පස්කටයක් අතට රිංග ගත්තා. රිංග ගත්ත ගමන් අර ආපු යාකුසා අර පස්කටේ පපුව වැදිලා නැරලා ගියා. ඒක තමයි අපේ හිතේ මේ වෙලාවේදී අර කැටකුරුල්ලා වගේ ගෝචර භූමියෙන් පොඩ්ඩක් හරි පැන්නොත් අපි සම්පූර්ණ කුරුළු ගාට අහු වෙනවා ආයෙ දකින්නේ අපිට කනගාටු වෙන්න වෙනවා මෙච්චර ලස්සන සතිය වීරිය සමාධිය එකලස් වෙලා යම් චිත්තක්ෂණයක හෝ සම්පජඤ්ඤ මට්ටමට යන්න පුළුවන් තරම් තිබුණ හිත සම්පූර්ණ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් ආය නිවර්ණයට ගියාම අර බය ලැජ්ජා දෙක පවත බය ලැජ්ජාව නැත්නම් සුඛ ධර්ම ඒව ධර්ම වෙන්නට වඩා පුදුම විදිහට පණ ගහන්න පටන් ගන්නවා සමහරුන්ට මේ නිසාම අමතර බයෙන් පටන් ගන්නවා කුංචි වැරද්දකට සමාව නොදෙන ඒ වගේම භාවනා නොකරන අය ළඟට ඉන්නවත් මට බෑ කියලා අමුතු දේවල් එන්න පටන් ගන්න. ඒක ඇත්ත කාරණාව. එන්න මේ වෙලාවේදී කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා හොඳට කියලා දෙන්න ඕනේ මේ ධර්ම පෙළ ගැහිලා එනකොට ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. ඒක ධර්ම නියාමයක් වැඩ කරන්නේ. නමුත් අපිට යුතුයකමක් තියෙනවා. ඒකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න. පසුබිම සකස් කරලා දුන්නොත් මේ සම්පජාන්නේ පහළ වෙනවා. ඒ පහළ වුණොත් අන්න සතිපට්ඨානය තුලින් ඔන්න විපස්සනා වැඩෙන පටන් ගන්නවා. ඒක නිසා අපිට කරන්න තියෙන හරියන චිත්තක්ෂණ තියෙනවනම් හිතත් ඒ වෙලාවෙදීම ඒකම කරන එක. ආන්නේම කර කර ඉන්නකොට ඒ සම්පජාඤ්ඤයට හිත ගියා නම් ඒ සම්පජාඤ්ඤයට යන වෙලාවෙදීම මෙන්න මේ මේ ලක්ෂණ වගේක් වෙනවා. ඒ මොකද සම්පජාඤ්ඤයට යන්න ඉස්සර වෙලා සතිය දිනු කවණු කිරීමකට අපිට මෙනෙහි කිරීමක් කරන්න වෙනවා. නමුත් සම්පජාඤ්ඤේ පහළ වෙච්ච චිත්තක්ෂණය ඉඳලා මෙනෙහි කරගන්න බැරුව යනවා. නමුත් හිතේ අර භාවනා කරලා මෙනෙහි කරලා ලබන්න තියෙන ආනිසංස සේරම ලැබෙනවා.